තාත් මේකක් අහන ප්‍රශ්නයක් අහනවා මේ කර්මස්ථානයක් වැඩිම මුල් කරගෙන මේ චේතෝ විමුක්තිය ආදී වන්නා වූ දෙයක් ගැන මේ අහන්නේ. ඉතින් චේතෝ විමුක්තිය හෝ ප්‍රඥා විමුක්තිය හෝ වැඩිවීමට අවශ්‍ය සමාධියක් වැඩිවීමට ක්‍රමයක් වශයෙන් මේ ඉයර්ෆෝන් කියලා තියෙන වර්ගයක් අනික් අයට සද්දයක් ඇහෙන්න දෙන සමන්ට විතර සද්ද ඇහෙන්නත් මේක පාවිච්චි කරගන්න පුළුවන් මේ නවීන විද්‍යාත්මක හදලා තියෙන දෙයක්. ඒ දෙයකින් නමුත් අහන්නේ එහෙම එකක් අනේට සම්බන්ධ කරගෙන සද්දය අහලා ඉතින් ඒකට හිත සමාධිගත කරන්න බැයිද කියලා බැරි කමක් නෑ ඒකත් පුළුවන්. ශබ්දේ ආධාර කරගත්තාම ඒකත් එක්තරා මානසිකත්වයේ හැඩ ගහගන්න ලොකු ආධාරයක් වෙනවා. හැබැයි සමාධියට ප්‍රගුණ කරගන්නත් පුළුවන් ඒ ක්‍රමේ. බැරි කමක් නැහැ. ඒ හැම ආධාරයක්ම අවශ්‍ය වෙන එක අවස්ථාවයි. රූප අරමුණක්, ශබ්ද අරමුණක් අරගෙන ඊට ගැළපෙන අරමුණක් අරගෙන මේ විදිහට අපිට සමවදින්න පුළුවන්. හැබැයි ප්‍රගුණ වුණාට පස්සේ ඒ අරමුණ අත්හැරලා නිවනට සමවදින්න ඕනේ. නිවන් සුවේ අරමුණු කරගෙන වෙනම වචනයක් මොකුත් නැතුව හිතවිල්ලක් වත් නැතුව ඒ නිවි සැනසී ගිය සාන්තියට සම්බන්ධලා ප්‍රගුණ කරන්න ඕනේ. උපරිමයෙන් ප්‍රගුණ වෙනකොට. ඒ මුල් කරගෙන සමත විදර්ශනා දෙකේම පූර්ණත්වයේ වැඩෙනවා එතකොට. ඵල සමාපත්තිය එකක්. අනිකේ ඵල සමාපත්තිය සමග චේතෝ විමුක්තිය ලැබෙනවා. ඔය සමාපatti දෙක එකට ගලපන්න පුළුවන් එකක්. පෙළඹුණාට පස්සේ. අන්න එතකොට තමයි අර 121ක් සිත් ප්‍රභේද වශයෙන් එනකොට පෙන්නා තියෙනවා. ඔය ධාන පහ සහ මාර්ගඵලයත් එක්ක සම්බන්ධ කරලා වැඩින ආකාරය. ඉතින් සමාධියක් වැඩින්න ප්‍රගුණ කර ගැනීමේදී සද්දේ ආධාර වෙනවා. අරමුණක් අරගෙන අරමුණක් මුල් කරගෙන යන එකත් ආධාර වෙනවා. හැබැයි හැම එකක්ම අර පුංචි ළමයාට ඇවිදින්න පුරුදු වෙනකන් දුන්න අත්වැට වාගේ අත්වැල වාගේ නැහනම් අල්ලාගෙන නැගිටින්න වැටක් හදලා දෙනවා. ඒක එල්ලලා පුංචි ළමයා නැගිටලා පුරුදු වෙනවා. ඊට පස්සේ අත්වැලක් අල්ලාගෙන නැහනම් අතින් අල්ලාගෙන එක්ක යනවා එහෙම මෙහෙ. පුරුදු වෙනකන්. පය මාරු කරන්න පැටලෙන්නේ නැති වෙන්න පය මාරු කරන්න හොඳට හුරු වෙනවා. හුරු වුණාට පස්සේ අත ඇරලා තනියෙන් යන්න පටන් ගන්නවා. ඒකත් හොඳට පුරුණා දුවන්න පයින් අපුරුදු වෙනවා. අන්න ඒ වගේ තමයි මේ භාවනාව. එක පාරම ඉතින්ට යන්න බෑ. ඉතින් පුංචි ළමයා එකපාර නැගිටින්නේ නැහැ. අත් දෙකිනුයි කකුල් දෙකිනුයි දන ගන්න අත් දෙකත් බිම තියලා හතර පොලක් තියලා. අත් දෙකත් බිමින් තියනවා කකුල් දෙකත් බිමින් තියලා දන ගාගෙන යනවා අත් දෙකිනුත් තල්ලු කරගෙන. ආදාර හතරකින් තමයි ගමන යන්නේ. ඒ වගේ මුල්ම කාලේ අපි සතර කමටහනක් ගන්නවා. බුද්ධානුස්සතිය, මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය, මරණානුස්සතිය මේ හතරම වඩනවා ටික ටික. එහෙම වඩලා තමයි ටිකෙන් ටික හිත හැඩ ගහගන්නේ. එක්තරා මට්ටමකට හැඩ ගැහුණාම අපිට අවශ්‍ය එක දෙක ගන්නවා. සමත විදර්ශනා දෙක ගන්නවා අන්තිමට. ආධාරයේ රත් වැලක් වාගේ ඒකට ගන්නවා කර්මස්ථානයක් මොකක් හරි අරමුණක්. යහපත් අරමුණක්. අනිත්‍ය වෙනෙහි කිරීම හරි දුක්ඛ වෙනෙහි කිරීම හරි අනාත්ම වෙනෙහි කිරීම හරි ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් පටිච්ච සමුපාද වශයෙන් මොනවා හරි කොටසක් වෙන් කරගෙන අර අත්වැරේ ඉල්ලලා යනවා වගේ යනවා. ඔය එකක් ගානේ භාවනාව සමත විදර්ශනා හුරු වෙනවා. ඵලයක් ලවන්න පුළුවන්. ලැබුවට පස්සේ සමාපත්තියට සමාදින්න පුළුවන් වෙන ක්‍රමයක් තියෙනවා. සමාපත්තිය කියන එක භාවනාවේ සමාධියට වැඩිය බලවත්. තනිකරම මනෝද්වාරයේ ක්‍රියාත්මක වෙන්නේ. අන්නේ සමාපත්තියට සමවදිනකොට නම් සාමාන්‍ය අයට බෑ උපරිම වැඩිච්ච අයටයි පුළුවන්. එහෙම කෙනෙකුට නම් ඉයර්ෆෝන් ඕනෙත් නැහැ. කවුරුවා කියන එක අහන්න ඕනෙත් නැහැ. කර්මස්ථානයේ අරමුණක් ගන්න ඕනෙත් නැහැ. ක්ෂණයකින් ගිය හැකියි සමාධියට. ඒවා හුඟා කල් ගිහින් හුරු වෙන ඒවා. එකපාර පුළුවන් දේවල් නෙමෙයි. ඉතින් ඒ නිසා මූලික හැඩගැස්ම Tamanට එනකම් Tamanමයි දන්නේ වත්තලා සමාධිය වෙන්න පුළුවන්ද බැයිද කියලා. අරමුණක් අල්ලන්නේ නැතුව සමාධියට යන්න පුළුවන්ද බැයිද කියලා දන්නේ Tamanමයි ප්‍රගුණතාවයේ අනුව. සමාධියෙන් සමාපත්තියට ගියා නම් බාහිර සද්ද මොනවත් ඇහෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ ශරීරයට. ඇස කන දිව නාසය ශරීරය කියන මේ ඉන්ද්‍රිය පහ භෞතික ලෝකයේ දකින්න ඉන්ද්‍රිය පහම නිදහස්. පණ තියෙනවා. මැරිලා නැහැ. වැටෙන්නේ නැහැ නිදා නිදි කිරා වැටෙනවා වගේ එහෙම වෙන්නේත් නැහැ. ඔළුව පාත් වෙන්නේත් නැහැ. ඒවත් ප්‍රබෝධවත්ව ඉන්ද්‍රිය තියෙනවා. හැබැයි ඉන්ද්‍රිය වැඩ කරන්නේ මනේ ඉන්ද්‍රිය විතරයි. ඒ සමාපත්තියට. ඒවා හුරු වෙනවා හුරු වුණාට පස්සේ කාගේවත් උපදෙස් ගන්න දෙයක් නැහැ. Tamanට මේ අත්දැකීම් එනවා. ඒක නිසා ඒ ක්‍රමයට වඩලා පුරුදු වෙන්න.